බුද්ධාගම ලිඳවර සිරිවිවල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති සද්ධර්ම විශාරද දහම් සරසවී කටිකාචාර්ය ශාස්ත්‍රපති පූජ්‍යපාද ඉනන්දගස්වරි සීල විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය අපි සංසිඳිය යුත්තේ මොනවාද සංසිඳීම තුලින් ඇතිවෙනා වූ සැනසීම කුමක් දෙයයි පහදා දෙන්නටයි ගෞරව නමස්කාර පූර්වක ආරාධනය.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 එයින් 18 වෙනි වර්ගයටයි මල වර්ගයේ එන 17 වෙනි ධාතාව තමයි අපි මේ මාතෘකාව වශයෙන් සබාව ගත්තේ. සාදුකාරණාදයක් අප ප්‍රථම කොට ඒ හැම දිනාට පුණ්‍යානුමෝදනාවෙන් සිහිපත් කරමින් අද අපි මාතෘකාව වශයෙන් සබාව ගත්තේ මේ නක්ති රාග සමෝ අග්නි රාගයේ සමාන ගින්නක් නැත. රාගයේ වැනි ගින්නක් නැත. ඊළඟ පදයෙන් කියන්නේ නක්ති දෝෂ සමෝ ගහෝ. දෝෂයේ වැනි ගාහයක් ගැනීමක් දැගැනීමක් කියන අර්ථකම් තියෙන්නේ. ඊළඟ මෝහයේ වැනි දැලක් නැත. නක්ති මෝහ සමංජාලං. නක්ති තණ්හා සමෝ නදී. තණ්හාව සමාන ගඟක් නැත කියන ඔය සතර පදයක තේරුම තමයි මතුවෙන්නේ. සතර පදයේ තමයි රාගය, මෝහ, දෝෂ දෙවෙනි තැනට, මෝහ තුන්වෙනි තැනට, සංහා හතරවෙනි තැනට හතර පදේ එහෙමයි. මේ හතර පදයේ උපමා වශයෙන් තමයි රාගයේ ගින්නට සමාන කරලා තියෙනවා. ඉන්නක් හා සමානයි, දෝෂ, ද්වේෂය, ව්‍යාපාදයේ පටිඝය කියලා අර්ථවලට යනවා. ඒ ද්වේෂ බව, දෝෂ බව එක මේ හිතක ප්‍රතුනත් ඒක අමනාපය, අසතුට, තරහ, වෛරය ඊළඟට තව මතුමත්තට සංසාරයට වෙනවා බද්ධ වෛරය කියන්නේ. සම භයානක අවස්ථාවක් තමයි ඒකයි ගහෝ ගන්ති කියන පදයක් යෙදෙනවා ග්‍රහණය කියන අල්ලා ගැනීම දැහැ ගැනීම කියන අදහස් තමයි එතන ඉන්නේ ඊළඟට කිව්වේ මෝහ සමංජාල මෝහ මෝහය මොඩකම අවිද්‍යාවයෙන් ඉදිරියට එන මානසික ස්වභාවයක් ඒ මුරණ්ඩු කියන අදහසට තමයි එන්නේ මෝහය මෝහ චරිත පුද්ගලයාගේ ස්වභාවයක් තමයි මුරණ්ඩු ගති පාණේක අපි අවස්ථාවක ඉදිරියට බලමු ටිකක් තවත් පැහැදිලිව මේ අර්ථ දක්වා ගන්නට තොර තණ්හා සමෝ නදී කියන්නේ තණ්හාව සමාන නදියක් නැත කියන එක තමයි සරල අදහස. එතකොට රාගී ගින්නක් කියලා මතක් කළා අපි. ගින්නක ස්වභාවය තමයි ඒකට ලම් වෙන ලම් වෙනදී දවා හලු කරන එක. එතකොට ඒකේ බාහිර ලෝකයේ ගින්නක් දැල් වෙනකොට ගින්නට ඒ එකතු වෙන දර එම එකතු වෙන ප්‍රමාණයට අනුවයි ගිනි දැල්ලේ ප්‍රමාණය. එතකොට ඒ දවා හලු කරනවා. දැන් දර ටිකක් ගිනි දැල්ලුවාම ඒ දර ටික අඟුරු කරනවා, අලු කරනවා, විනාශ කරනවා. ඒ දැල්ලේ ස්වභාවය. සම්මුති වශයෙන් ඒ ස්වභාවය. එතකොට හිතේ ඇති වෙන රාග ගින්නෙන් සිතක් දවා හලු කරනවා. ඒ හලු කිරීම අතන දර ටික මෙලොවට එතනදී ප්‍රමණයයි. ජීන්නකට මේ සත්‍යාව අහු වෙලා දවා අළු වුණොත් මේ භවයට පමණයි ඒකේ දුක වේදනාව. රාගකින්ෙන් දැවීමෙන් මෙලවත් సంతානය අළු බවටපත් වෙනවා විනාශ බවටපත් වෙනවා. ඒ වගේම මේකේ විනාශය පරලොවට සසරටත් එකතු වෙනවා කියන එක නිසා භයානකයි රාගකින්ෙන් මේ සත්‍යයේ දැවීම. ඒ වගේම තමයි දෝෂය කියපු තැනත් නැවත බලමු. ඒ වගේ හා ගැනුමක් නැත කියලා අපි පෙන්නේ දැන් යක්ෂ ඒ වගේම රාක්ෂසෝත් සිංහ වියාග්‍රහදීන්ට ඒ නපුරු සත්‍තිකුකේ ග්‍රහණයට සත්‍යෙක් අහු වුණාම එතකොට ඒ ඉන්දින පීඩාව මරණය එතනදී පමණයි ඒ දුක් වේදනාවක් කියන එක ඒ භවයේ මේ මෙතනට පමණයි නමුත් මේ අත්වාද උපාදාන ආදී ඉන්නේ ග්‍රහණයකට ජන්මකට ගියාම එයින් ඇති වෙන දෝෂ සහිත බව සසරටම එකතු වෙනවා සංසාරේ අපි අර සේවානිජ ජාතක කතාවට හිත යොමු කරලා බලනද අපමා බෝසතාණන් වහන්සේ සමග බද්දවයිරින් දේවදත්ත කිහි බැඳීම නේද සංසාරේ පුරාට ආවේ. ඔය වගේ. එතකොට මෝහය ගැන කිව්වා දැලක් සිද වචනේ දැලකට හසු සතෙකුට අත්වන්නේ එකම භවයක දුකක්. අපි ගත්තොත් මේ මකුළුවෙක් වගේ සතෙක් යා දැලක් හදා ගන්නවා. ඒ දැලට කොටු වෙන සතෙක් තමයි ආහාරයට ගන්නෙ. ඒ ආහාරයෙන් දැල තුලම තමයි එයාගේ ජීවිතය. එතකොට ඒ ඒතරක් ඒ සීමාවක් වෙනවා එයාගේ ජීවිත ස්වභාවය. නමුත් මේ නෝන මිත්‍යාවට අසු වුණාම එකම එකකට නෙමෙයි සංසාරයේම කෙලවරක් නැති දුක කොට පමිනෙන ස්වභාවයකට ලක් වෙන සතර බැඳීමක් සතර බන්ධනාගාරයේ හිරගත වීමක් හා සමාන වෙනවා. මෝහජාලයේ මෝහ දැලකට මේ සත්‍යයේ සතර මනස නාම නැත්නම් මෝහ බවට පත් වූ මූඩ බවට පත් වුනොත් කියන එකයි ඒකේ තේරුම. ඊළඟ පදයෙන් අපි පෙන්නේ නත්ති සංනා සමෝ නදී කියන තැන කන්නාව හා සමාන නදියක් ගඟක් නැත කියන එකයි. ඒ බාහිර ලෝකයේ ගංගාවල් පිටින්න තුන් දන්නවා. ඔය ගංගා යමුනා ආචරවති ආදී ගංගා දැන් පිරුණු කාලයක් පේන්න තියෙනවා. තව නොපිරුණු කාලයක් පේන්න තියෙනවා. වියලී ගිය කාලයක් ওই විදිහට ලක්ෂණ ලැබෙනවා. එතකොට නමුත් මේ හිතේ හිතේ ඇති වෙන සංහාවේ පිරුණු බව එහෙම නැත්නම් සම්පූර්ණ වෙච්ච බව કોઈ පළකවත් දකින්න ලැබෙන්නේ නැහැ. අර ගංගාව ඊර්ත විපර්යාසනෝ කාලවකවානෝ අනෝ වියලි බවටපත් වෙලා ඒ මහා ජලධාර සිඳී ගිහින් දරුවෝ කෙලිසෙල්ලම් කරනවා වැලි බිමේ බහැලා ওই මහා ගංගාවල. එහෙනම් වේලී යෑමක් ඒ නදී තියෙනවා. නමුත් තණ්හා නදිය සිඳී වේලී යන්නේ නැහැ. මේ ආශ්‍රවයන් දුරු කරගෙන තණ්හක්කයෝ නිබ්බාණං කියන තැනට හිත වඩා ගත්තේ නැත්තම්. ඔන්න ඒ සරල අදහස්ක තමයි අපි දැක්කේ ඒ ගාථාවේ ධර්මතාවය. ඉතින් මෙතනදී අපිට මතු කරලා තියෙනවා අපේ දරුකටයුතු නිවේදකතුමා මේ සංසිඳීමට දුෂ්කර කර්ම කියන මේ කර්ම හතර මතු කරලා පෙන්වන්න කියන කාරණය. සංසිඳවා ගන්නට අපි මේ සත්‍යයට සංසිඳවා ගන්න දුෂ්කර කියලා කියන වචනයම ගත්තොත් යම් දුෂ්කර කියන්නේ නොහැකි කියන එක නෙමෙයි. යමක් කරන්න නොහැකි කියන වචනේ. නමුත් මෙතන කියන්නේ දුෂ්කර අමාරුයි. එතකොට මේ ධර්මය අවබෝධ කරගන්න ඕනේ දුෂ්කරව දුද්දසං අනු. ගාම්භීරං දුද්දසං. එහෙම කියලා තියෙනවා ධර්මයේ. හොඳයි. එතකොට මේ රාගය, ද්වේෂය, මෝහය, තණ්හා කියන මේවා යම් පාලනයකටවත් නතු කරගත්තේ නැත්නම් මේ සත්‍යය එයාගේ ගලා යෑම සතර පායේ දිසට. එතකොට පංච නීවරණ වලින් කාමච්ඡන්ද ව්‍යාපාද ඔය කාම වස්තුන්ගෙන් සතුටු වීම තමයි මේ සත්ව සංකාරයේ ස්වභාවය. මේ ලෝකයා කාම වස්තු කිවම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, පොට්ටබ්බ, මනසට ධර්මතා කියන ඒ බාහිර ඒ අරමුණු කියනවා ඒවට ඒ අරමුණු උපහා ගන්න, දැහැ ගන්න, ගෝචර වෙන අසකන නිවනාසේ ශරීරය මනස කියන ඒ ආධ්‍යාත්මික පැත්ත, බාහිර පැත්ත අර විදියයි ඒකට එහෙම දේවල් වලින් ඒ කාම වස්තුන්ගෙන් තුතු පහපු වෙන එක තමයි මේ සත්ව ස්වභාවය. ඒ වගේම ධර්මයේ පෙන්වන වචනයක් තියෙනවා තුච්ඡ දෙයි තුප්ති වීම කියන වචනේ. තුච්ඡ දේවල් කාම වස්තු පහක් ග්‍රාම්‍ය දේ හැටියට තමයි ධර්මානුකූලව අපි හඳුනන දෙන්නේ. එතකොට ඒ වගේ සුදු පහක වෙන්න ස්වභාවය චිත්ත මානසිකත්වයක් තමයි කාමවස්තුන්ගෙන් තුඩු පහත වෙන්න සංකල්පණය වෙන්න යම් මනසක් පුරු කළොත් පුරුදු කළොත් ආහාර රාගයෙන් හිත දැවෙනවා කියලා මතක් කළා අපි එපමණක් නෙමෙයි මේ සසරතම බලපානවා සමාජයේ තුලත් තුච්ච වූ තත්ත්වයකට පත්විච්ච අදාළ හිරගේවල් වලට නැත්නම් සමාජ ඒ කොහේ වුණා කියලා කතා කරන්නේ. අන්න ඒ වගේ මට්ටමටපත් වෙන අය මේ සුදු පාපු වෙන්න නැත්නම් සන්තුෂ්ටියටපත් වෙන්න බලනවා මේකුත් මරකම් වලින්, ඡන්දිකම් වලින්, හොරකම් වලින් අර දස අකුසල් වල යෙදිලා. ඒ දස අකුසල් වල යෙදිලා ඒ සතුටු වෙන, සොම්නස් වෙන බවකුත් ඒ වගේම තියෙනවා. ඒ ඕලාරික මට්ටම ආ ඒවට තමයි මේ තුච්ච කියලා මේ වචනේ පෙන්වන්නේ. හොඳයි. එතකොට ඒ වගේම දස සංයෝජන වලට මේ හිත රාශි වෙන්නේ බැදෙන්නේ මෙන්න මේ ප්‍රධාන කර්ම හතරක් තමයි ක්ලේශයන්ගෙන් අපි ඉදිරියට ගත්තේ රාගය, දේශය, මෝහය, තණ්හාව කියන පද හතර. එතකොට මේවා මේ තියෙන බැරෑරුම්කම තමයි රාගී භවෙන් රෝග වෙන එක තමයි මනසේ ස්වභාවය. රාගී භවෙන් රෝග තත්වයකටපත් වෙනවා. රාග භව මේ හිතේ ඇති වෙන්නේ බුදු පියාණන් වහන්සේ චන්ද්‍රාග සූත්‍රයේදී පෙන්නනවා මේ රූපේකෝ රාග යෝ නන්දි යෝ රාගෝ යෝ තණ්හා ඔය විදිහට ඡන්ද බවක් තියෙනවා මේ රූපේට මේ හිතේ කැමති බවක් මේ සත්‍යාගේ එතකොට යෝ ඡන්දෝ ඇලී හිතන බවක් තියෙනවා ඒ කැමැත්ත මත රූපේට මෙතන රූපේ විතරක් අරගන්නේ ඒ ස්කන්ධ පංචකයේතම මේ පොදු ධර්මතාව හතරක් තමයි පෙන්වන්නේ යෝ ඡන්දෝ යෝ රාගෝ රාගී කියන්නේ සිත් බව යෝ නන්දි කියලා කියන්නේ සතුටු වෙන බව සතුටු බවක් මේ හිතට ඇති වෙනවා මේ රූපේ වේදනාවේ සංඥාවේ සංකාරේ මේ ස්කන්ධ පංචකයේ අසුරු කිරීමෙන් එතකොට ඒ සතුට බව නිසාම ඔය පද තුනේ එකතු වෙන හැදෙන අවසාන පදේ තමයි තණ්හාව යා තණ්හා ආ ඒ පද හතරෙන් යුක්ත මානසිකත්වයක් ගොඩනගින්නේ සත්‍යයට එතන తත්‍ර සත්‍යෝ తත්‍ර විසත්තු සත්‍ය කියන්නේ කවුද කියලා අහන තැන තමයි ওই ටික තෝරා දෙන්නේ ඔය සත්‍ය සූත්‍රයේ එතකොට රාග භව, දේශ භව, මෝහ භව මේක තීනමානී අකුසල මූලානි කියලා අකුසල් මුල් තුනක් හැටියට ධර්මයේ පෙන්නනවා. දැන් අපි බලමු නිබඳු දේශනාවක් කරන්ට මේ ගාථාව දේශනා කළේ අපේ අමාමයනි බුදු පියාණන් වහන්සේ සරත්වර ජේතවනාරාමයේ වැඩ වාසය කරන සමයේ වනහනවා විශේෂ පස් දෙනෙක් වනහන් දෙවි සිටියා ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාව මහා ධාරාන්පාත වස්සාවක් ඇදහැරෙනවා හා සමානව අකණ්ඩව මහා මේඝයක් වගේ මහා ධර්ම දේශනාව බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව සිද්ධ වෙනවා. ඉතින් මේ දේශනාව අහන පිරිස අතර පස් දෙනෙක් හිටියා සුවිශේෂයි. ඒ පස් දෙනාගෙන් එක්කෙනෙක් හිටියා බිම ඉලියනිනි. එක්කෙනෙක් හිටියා අත්තක්සලෝමි. ආනන්ද අත්තක්සලගෙන දැන් ධර්ම දේශනාව තනියම හිට අත්තක්සලෝමින් එක්කෙනෙක් හිටියා. තවත් එක්කෙනෙක් ආප බලාගෙන අංජලිලාවෙන් ගණන් කරමින් පරු ගණන් කරමින් එහෙම ඒ විදිහට හිටියා. තව කෙනෙක් මම ඇහුවා. එතකොට තවත් කෙනෙක් නිින්දට වැටිලා හිටියා. ඔන්න ඔය විදිහට නිින්දේදී හිටියේ කෙනෙක් හිටියා. බිම ඉරියව්වෙන් හිටියේ කෙනෙක් හිටියා. අත්පත්සම වෙමින් හිටියේ කෙනෙක් හිටියා. ඒකේ තව කෙනෙක් අහස බලාගෙන හිටියා. එක්කෙනෙක් විතරක් බන හැව්වා. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ මේ පින්නතුන් දන්නා හැම දේශනාවක්ම අහනවා ඒ වගේම විමසනවා බුදුරජාන් වහන්සේකින් විමසා හිටියා මේ පස් දෙනාගේ ගති ස්වභාව කොහොමද කියලා. මොකද ඒ නින්දේ සිටියේ කෙනාගේ ස්වභාවය. මේ ගති ස්වභාව කියන්නේ සසර ගති ස්වභාවය. එයා නින්දට වැටලා හිටියේ දීර්ඝ කාලයක් ආත්ම 500ක් එක දිගට නාගරාජෙක් වෙනවා. සර්ප කුලයේ අය බොහොම නින්දට ගිහිලි. වැඩිපුර කාලය ගත කරන්නේ මේ නින්දේ. ඉතින් මේ සර්පේ කුදත කරලා තියෙනවා එක දිගට ආත්ම 500ක් ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා මේ එක දිගටම එක ඒ ආත්ම පංචිය විතරද කියලා. ඉතින් බුදු පියාණන් වහන්සේ එතන පෙන්නනවා අත්තරින් පතර එහෙම මනුසාත්මවල වෙනස් ඉස්සම ආත්මවල එහෙම මාරු වෙවි සර්පයාව සර්පෙක් බවටම ආත්මය ගත කළා. එක දිගට ආත්ම පංචියුත් ගත කරලා තිනවා. ඔන්නේ අර නින්දට වැඩිච්ච එක්කෙනා ගැන එයාගේ අතීත කතාව පින්නවා. අතීත එයාගේ ස්වභාවය කියමුකෝ අපි. අර බිම එහි අඳින කෙනා මේ ගැළවිල් පනුව පින්නතුන් දැකලා ඇති ඒකාවකින් පොළවේ මතු වෙනවා. ඒ සතා ගියාම පොළවේ ඒ ඉරක් ඇඳෙනවා. ඒ ගිය පාර සලකුණු වෙනවා මේ පෘථුවේ. භූමියේ. අනේ ඒදී එයා ඒත් ඒ වගේ මාසු 500ක් කියලා පෙන්නවා. අතරින් පතර තවත් වෙනත් ආත්මවලත් උපන්න හැටි, ಜಾති විච්ච හැටි පෙන්නවා. අහක බලන්නේ හිටියා එක්කලාගෙන් අහුවා තොරතුරු. එයාගේ තොරතුරු කවුද කියලා වෙන ස්වාමීන් වහන්සේ. එයා ආත්ම 500ක්ම මේ දක්ෂස්ත්‍ර කරුවෙක්ව ඒ යෝතිසවේදයේ හදාරපු කෙනෙක්. ඒකයි අහස බලමින් කරු ගණමින් හිටියේ කියලා පෙන්වනවා. එයත් ඒ වගේ ආත්ම 500ක්ම ඒ විදියයි. අර වනාසු කෙනා එයා වේද මන්ත්‍ර ශාස්ත්‍ර අතීත ආත්මවල හදාරපු කෙනෙක්. ශිල්ප ශාස්ත්‍ර හදාරපු කෙනෙක් බහුසුරත කෙනෙක් ඒ නිසා බහුසුරත භාවයගේ ඇතුළ මෙවන බාහික ඇහුවා ධර්ම දේශන ඇහුවා ඒ පුද්ගලයා එයා සෝවාන් මගපල නුවරටපත් වෙනවා. මෙන්න මේකයි මේකට අදාළ නිදාන කතාව. එතකොට මේ ගාථා ධර්මයේ තුලින් අපිට අපේ විදර්ශනා භාවනාව කරන්ද කැමැත්තක් දක්වන ඒ පින්වතුන්ගේ අවබෝධයේ පිණිස මා ඉදිරිපත් කරනවා දසපදයක මේ විදර්ශනා දසපදයකින් මේ රාගය දුරු කර ගැනීම ගැන. ඒතර රාගය ඇති වෙන්නේ රාගය කියන එක අපි අල්ම කියලා සිහිපත් කළා, මෙසලා කළා. මොනවට දැල් අල්ම රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, ස්පර්ශයට රාග බව. ඒ ගින්නක් ඇහිදත් අපි සිහිපත් කළා, දේශනා කළා. එතකොට මේ රාගය දුරු කරගන්න මේ රූප මිතියට මේ පංචස්කන්ධ මිතියට මේ පා විශාල ඇල්බක් ඇති වෙලා රාග නිස්සිතව රෝගාතුර බවකින් සංතාප බවකින් සිත් දැවෙන සැලෙන බවකටපත් වෙන්නේ මේ සත්‍යයගේ මේ රූපය නිත්‍ය කොටගත් සුභ කොටගත් සැප කොට සුඛ කොටගත් ඒ විපල්ලාස ස්වභාවය නිසායි ඒ බණු තත්ත්වයක් පින්නතුට ඇති වෙන්නේ මේ කෙලෙස් ස්වභාව නිසා තමයි ඒ සිදුවීම ඒ සිද්ධිය වෙන්නේ ඒක ක්ලේශ ගැන මෙතන අපි ටිකක් සාකච්ඡා කරන්න ඕනේ ක්ලේශය ඇති වෙන්නේ මේ ප්‍රධාන කෙලෙස් 10ක් ධර්මයේ සලහම් වෙනවා. ලෝභය, ද්වේෂය, මෝහය, මානය, දික්ඨිය, විචිකිච්ඡා, තිනය, උද්ධච්චය, අහිකනෝපප්ත කියන මේ 10 එතකොට ඒ 10 සමග තව මෙන්න මේ දැන් අපිට මෙතන පද ආගේ ද්වේෂය මෝහය ඊළඟ අවසාන පදය තෘෂ්ණාව ඒ තෘෂ්ණාව ගැන සමහර නන්දියකට උපමා කරලා අපි පින්නේ. එතකොට ඒ තෘෂ්ණාව කරා යොමු වෙන සියලු ක්ලේශ ධර්මයන්ගේ තනිපදය තමයි තණ්හාව කියලා මේ ධර්මයේ පෙන්වන්නේ. එතකොට දුක්ඛාරි සත්‍ය දුක මේ පංචස්කන්ධය ඒ හේතුව තණ්හාව සමුදය සත්‍ය හැටියට සමුදය තෘෂ්ණාවෙන් පෙන්වන්නේ. ඒ නිසා තණ්හාව කියන පදය බොහොම පුළුල් අර්ථයකින් තමයි මේ ධර්මයේ පිළිවෙන්නේ. අපි බලමු මේ තෘෂ්ණාවේ ස්වභාවය ටිකක් විසඳ කරලා ටිකක් පුළුල් කරලා අපේ අවධානය යොමු කරගන්නට. ඒකේ ඒ වචනේ තමයි ස්ත්‍රේසයන්ගේ පොදු බවට කියන වචනේ තමයි තණ්හාව. ත්‍රේස දැන් ප්‍රධාන 10ක් ගැන මතක් කළා. ඒ ඒ 10 තෘෂ්ණාවට යොමු වෙනකොට තෘෂ්ණාව හටගන්නේ පංචස්ක ප්‍රථමයෙන් ආරම්භයටම අපි අවධානය යොමු කරමු. පංචස්කන්ධ උපාදානයේ සිට පංච නීවරණ, දස සංයෝජන, සප්ත අනුශය, ඒක චත්තාරෝ ආහාරෝ, චත්තාරෝ රෝගා, චත්තාරෝ යෝගා, චත්තාරෝ ගන්තා, චත්තාරෝ ආසවා, වේ චත්තාරෝ අගති ධර්මයෝ. ඒ විදිහට එන ඒ ධර්මතා ඕවා ගෙන් තමයි ක්ලේශ සිතක් සංවර්ධනය වෙන්නේ වැඩින්නේ. ප්‍රබස්සර නිදන් වික්‍රේ චිත්තං ප්‍රබස්සර හිතක් කිලුටටපත් වෙන්නේ ආගන්තුක ක්ලේශ ධර්ම එකතු වීමෙන්. ඒතර ක්ලේශ ධර්මයන් අනුව තමයි චරිත ස්වභාව කොට නැගෙන්නේ රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත කියලා ඒ විදිහට. එතකොට මෙතන මේ ඔය භාව කෙටියෙන් හඳුන්වපු ඔය ක්ලේශ ධර්මයන් ඒර මුල් 10ට නැවත අවධානය කරන ලෝභය, ද්වේෂය, මෝහය, මානෙ, ditthිය, විචිකිච්ඡා, තිනේ, උද්ධච්චය, අහිංසකනෝ තත්ත්ව කියන ඒ ධර්මතා 10 1500ක් කෙලෙසයන් වෙන හැටි මේ පොතපතින් මේ පින්නතුන් අහලා තියෙනවා. අද අපි බලමු කෙලෙස 1500 වෙන්නේ කොහොමද කියලා සරලව කෙටියෙන් මතක් කරනවා පෙන්වා දෙනවා. මෙන්න මේ කරුණ මතක තියාගන්න ඕනේ. සිත දැන් එකම සිත තමයි අකුසල් වල අකුසල් සිත් 12කට ලෝභය මුල් කොට, ද්වේෂය මුල් කොට, මෝහය මුල් කොට ඒ විදිහට යෙදෙන තැන. ඒ වගේම කාමාවචර භූමියක කුසල් සිත් 8 ඒ විදිහේ රූප ධානය තත්ත්වයට එනකොට ධානය සිත් පහකට අභිධර්ම කරන්නේ නැත්නම් හතරකට ඒ විදිහට ඒවා තව විපාක වශයෙන් කර්ම වශයෙන් කුසල වශයෙන් එහෙම වර්ග වෙනවා ඒ විදිහේ වර්ග වීමෙන් වැඩි වීමෙන් තමයි අරූපාවචර සිත් අතර ওই විදිහට ලෞකික සිත් 81 තමයි සිත යෙදෙන්නේ සිත යෙදෙන යෙදෙන ආකාරය තමයි සිත නම් කරලා තියෙන්නේ මේ විදිහට කාමාවචර සිත් රූපාවචර සිත් අරූපාවචර සිත් කියලා මේ ලෝකේ ඉක්බව තෘෂ්ණාවෙන් මිදුණු තණ්හක්තිය නිබ්බාණය. අර එතෙන්ට වැඩුණු හිත තමයි ලෝක මාර්ග සිත් ප්‍රථම මාර්ග සිත සෝවාන් මාර්ග සිත ඵල සිත ඒ විදිහට දැන් මට පෙන්වා දෙන්න ඕනේ සිත එකක් හැටියට මෙතන ක්ලේශ පෙන්වන්න තන ගන්න සිතයි චෛතසික 52ක් දැන් මේ පින්තුන් අහලා ඇති දැන් විස්තර කරන්න නෙමෙයි චෛතසික වචන වශයෙන් මතක තබා ගන්න ඕනේ චෛතසික 52යි. පස්ස වේදනා සංඥා චේතනා මනස්කාරෝ කියලා ඒ විදිහට පෙන්වන්න තැන. එතකොට ඒ චෛතසික තමයි සම්පතික සාධාරණ චෛතසික ප්‍රතිරණක ඒ අවස්ථාවේ තිබෙන චෛතසික 6 අකුසල් චෛතසික 14 සෝබන චෛතසික 25 ওই විදිහට තමයි චෛතසික 52. එතකොට චෛතසික 52යි 1යි 53යි. මොන සංඛ්‍යාත්මකව මතක තියාගන්න ඕන වෙනවා මේ ටික 53ක් වෙනවා එතන ඊළඟ මේ රූප ස්වභාවය චතුමහා භූතිකෝ රූප ස්වභාවය ඒක රූප 28කට කතා කරනවානේ නිෂ්පන්න රූප 18ක් සහ අනිෂ්පන්න රූප 10ක් එතකොට එතන නිෂ්පන්න රූප 18යි අනිෂ්පන්න රූප උපකේ සංතති ජරතා අනිච්චතා කියන ලක්ෂණ රූප 4යි 18යි 4යි එතන 22යි අර 22යි අතන 53යි 75ක් වෙනවා ඒ ධර්මතාවය. ඒ ධර්මතා 75 ආධ්‍යාත්මික බාහ්‍ය වශයෙන් ක්‍රියාකාරව අරමුණු ගන්නවා. අන් ඒ අනුව අර 75 දෙකෙන් වැඩි කරන්ද එතකොට 150යි ඒ 150 ලෝභයේ ද්වේෂයේ මුළු එතන 10න් වැඩි වුණ කරන්නේ. එතකොට 15 වෙන සරලව ක්‍රමයක් එක් න්‍යායකින් කෙලෙස් 1500 පෙන්වනවා. එතකොට ওই කෙලෙස් 1500 න යෙදීම තමයි තණ්හාව කියලා කියන්නේ. තණ්හා ස්වභාවය කියලා කියන්නේ ඒ ඒ ටිකට. එතකොට තණ්හාවෙන් යුක්ත සිතක් තමයි මේ අකුසල් චෛතසික වලට යෙදিলা. ඒක තවත් උපකාරක විදිහට තමයි රාගය, ද්වේෂය, මෝහය යෙදෙන්නේ. හොඳයි. දැන් ඔය සිතේ රාග වීම තමයි දුක් ද්වේෂය කියන ඕවාට දැන් සාමා සම්මුතියේ මේ මේ සිතක් මේ සත්‍යය හැතිරෙන හැටි රාගය නිසා විපතටපත් වෙන හැටි ද්වේෂය නිසා අඬකබර කරදර කෝලාහල වලට පන්සරවල වලට පත් වෙන හැටි මෝහය නිසා මුලාභාවයෙන් කටයුතු කරන මුරණ්ඩුකාරී ජීවිත ගත කරන තැන එතකොට සුස්තාවටම කාම වස්තුන්ටම වස්තු කාම කෙලෙස කාමයන්ටම මෙලා ජීවිත පරිණාමයටපත් කරගත්ත තැන ඒ පිළිබඳ සම්මුති දේශනයක් කරන්න නෙමෙයි මා බලාපොරොත්තු වෙන්නේ. ඒ එහෙම දේශනයකට වඩා මේ සිත තුලින් සිතේ ඇති වෙන අනුශය වශයෙන් ආසව වශයෙන් අපි අර කෙටියෙන් මතක් කරන්නේ චත්තාරෝ ආසව චත්තාරෝ ගාන්තා චත්තාරෝ ආහාර ওই විදිහට සතර සතර ආකාරයේ ක්ලේශ පැත්තක් ගන්න. ඒ වගේම තමයි මේ සිත මුදවා ගන්න පැත්තක් අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කළා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම පිළ සම්මර්ෂණය කරන්නට දෙන පින්නතුන් ඒ පැත් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා. අර හිත පිරිසුදු කරගන්න පැත්ත. ඒ ප්‍රභාස්වර පැත්තට දැන් මේ සතර දීර්ඝ කාලයක් සතර ආපු ගමනක් නිසා තමයි දීගරත්තන් ඉඳන් චිත්තම් මේ දීර්ඝ කාලයක් මේ සිත රාගේනවා දෝෂේනවා මෝහේනවා ස්පිරිතුක බවට පත් වෙනවා දැන් මේ කිලුපු බවටපත් වූ හිතක තමයි අරාම මුලින් මතක් කරපු විදිහට රාගය හා සමාන ගින්නක් නැති තරමට ජීජාලාවකින් මේ හිත පිච්චෙන්නේ. ඔබ ජීවිතයේ මුහුණ දෙන ගැටලු ඒ අවස්ථාවවලදී හිතලා බලන්න පපුව දාගෙන යන තැනට, උහුල්ලා වැටෙන තැනට, සුසුම් හෙළෙන තැනට මේ රාගය නිසා ඒ ගින්නපත් වුණාම ඒ හදවත දැවෙන හැටි ආහාර ගන්න බෑ නින්ද යන්නේ නැහැ ඒ රාගී විස්තුවිලි නිසා මේ අත්පත් කරගන්න කරන සටන එතනම ද්වේෂයේ පටිගේ ව්‍යාපාදයේ යොමු වෙන ප්‍රාම ජීවිත හානි වෙන තැන දේපොළ වස්තු විනාශ වෙන තැන ඉතින් ඒ කරුණු ටිකක් සම්මර්ෂණය කරගන්න දැන් මට පෙන්වා දෙන්න ඕනේ මේක සිතින් ගලවා දමන තැනටම හිත වඩන දහම් පරයායක් මේ පින්නතුන්ට පෙන්වා දෙන්න. ඉතින් මෙතන සිට මෙන්න මේ කරුණ ටික පෙන්වනවා අවරාණයෙන් යොනිසෝ මනසිකාරයෙන් සවන් දීලා මේක ප්‍රගුණ කළ යුතු ධර්මයක්, වැඩි යුතු ධර්මයක්, භාවනා වශයෙන් දියුණු කරගත යුතු ධර්මතාවයකින් තමයි. විදර්ශනාවෙන්මයි මේ රාගය, රාගාංශය, භව රාගාංශය එන ඒ නිදාංගත වූ ක්ලේශය සැඟවි සැඟවි එන එවැනි අවස්ථාව වෙනකොට මතුවෙන ස්වභාවයකින් තමයි මේ සත්‍යය මේ තරම් විපතකටපත් වෙන්නේ ඔය අපේ කාමාශෝ භවශෝ දිත්‍යාසව ඔය විදිහට ආශ්‍රව ධර්මයන්ගෙන් ඊටම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රථම දේශනාවෙන් පෙන්වන්නේ නන්දිරාග සහගත වෙන ස්වභාවයක් මේ කාම වස්තුන් පැතික බවක් ඒක තමයි කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා පෙන්වනු ලැබුවේ දැන් අවස්ථාවේ හැටියට දීර්ඝව මේ විදර්ශනා යෝගීන්ට අපි පෙන්වන සත්පුරුෂ ආශ්‍රය අවශ්‍යයි කියන එක කලින් දේශනාවකින් ඒ අනුව සත්පුරුෂයා තෝරා ගන්න ඕනේ. ඒ සත්පුරුෂ ධර්මයේ කලන මිත්‍ර ආශ්‍රයයෙන් තමයි මේ ධම් පරියාය වඩවා ගන්න ලැබෙන්නේ. තමන්ගේ. ඉතින් බව විදර්ශනා යෝගීන් සඳහා අවශ්‍ය කරන ගුරුපදේශය හැටියට සාරාංශ කරනවා. අද මේ පින්නතුන්ට මේ විදර්ශනා දසපදයක් ඉදිරිපත් කරනවා. ඒක දස සංයෝජන වලින් එහෙන් සෝවාන් මට්ටමට කැඩෙන සංයෝජන ගැන දන්නවා මේ පින්නතුන්. ඒව දන්න දහම් පරයයන් ටික දහම් කොටස් ටික අද මේ කොටසට අවධානය යොමු කරන හැටියට සිහිපත් කරනවා. මේ මේ රසපදයේ මෙන්න මේමයි රූපං භික්ඛවේ අනිච්ඡං රූපය අනිත්‍යයි මහණෙනි රූපය අනිත්‍යයි. දැන් වික්‍රේ කියලා මෙතන ඇමතුවට මේ කොටස මේ කාටත් පොදුයි. ආසත් පොදුයි කියන්නේ මේ ධම්මග වඩන ගිහි උපාසක උපාසිකාවන් වික්ෂු වික්ෂුනි සිවණක් පිළිසෙට පොදු ධර්මතාවය තමයි මොකක්ද යෝගාවචරය සමත විදර්ශනා භාවනා වඩන පින්නතුන්. පින්නතුන් මේ රාගය, ද්වේෂය, මෝහය මේ තණ්හාව අංශගතියෙන් මේ සංස්කාරයෙන් ඉවත් වෙන්නේ නැහැ. සීලයෙන් පමණ සීලේ උපකාරක ධර්මයක්. ඒ සීලයෙන් සම්වර වූ ඉන්ද්‍රිය සංවරය සමාධියට උපකාරයි, සමාධිය ප්‍රඥාවට උපකාරයි. ප්‍රඥාවෙන් වඩන මඟින් තමයි විදර්ශනාවෙන් මේ ආශ්‍රයයන් අනුශයන් මෙන්න උත්කා දබන්ට පුළුවන් වෙන්නේ. ආ ඒ සඳහා කරන විදර්ශනා භාවනාවතයි මා මේ දසපදයේ අදිරිපත් කරන්නේ. එතකොට නිතර බහුලව භාවිතාවේ දෙන්න රූපම් වික්කවේ අනිච්චං. රූපය අනිත්‍යයි. මා කියන වචනේ තුළ අනිත්‍ය ධර්මතාවය ගැන විතර කතා කරනවා. ඒ රූපේ නිතර ගත්තාම රූපේ විතරක් නෙමෙයි වේදනාව, සංඥාවේ, සංකාරයේ, විඥානයේ කියන පංච ධර්මයෝම අනිත්‍ය ස්වභාවය කියන එක තමයි භාවිතයටම ගන්න ඕනේ. මෙතන භාවිතයේ විපස්සයේ පවතින තුනේ විදර්ශනා නුවණක් අර මඟඵල නුවණකටපත් වීම සඳහා කියන කරුණ. මේ පෙන්වන්නේ වෙලාවේ ඇටියට වචන ටික විතරයි මට දක්වන්න අවස්ථාව ලැබෙන්නේ. తත්‍රෝ චන්දු පාතම්බෝ. එතකොට ඒ ඒ රූපේ අනිත්‍යයි ඒ එයි විශ්වතුන්ගේ කැමැත්ත, තමන්ගේ කැමැත්ත ප්‍රහාණය කළ යුතුයි කියලා පෙන්නනවා. දෙවෙනි අවස්ථාවට දෙවෙනි පදයට පත්‍රෝ ඡන්தோ පහතම්බෝ. පළවෙනි එක රූපං වික්‍රේ අනිච්ඡං දෙවෙනි පදයට එනවා පත්‍රෝ ඡන්தோ පහතම්බෝ. ඒ කැමැත්ත ප්‍රහාණය කළ යුතුයි කියන එක රූපේ. තුන්වෙනි අවස්ථාව තත්‍රෝ චන්ද්‍රාගෝ පහතම්බෝ. තවත් ඉදිරියට වෙමින් දැඩි ඇල්ම චන්ද්‍රාගය කියලා කියන්නේ මුළු ප්‍රයෝජනෙ මත මතුණා ඡන්දය කැමැත්ත දැඩිව ඇලී සිටීම කියන අවස්ථාව. ඒත් මේවා ලියාගෙන කටපාඩම් කරගෙන මානසිකාර කරන මානසිකාකම් අවස්ථාවටපත් වෙන දසපදයක් තමයි අද මා මේ ඉදිරිපත් කරන්නේ. තත්‍රවෝ ඡන්දාගෝ පහකම්බෝ තුන්වෙනි අවස්ථාව. ඇල්ම දුරු කළ යුතුයි කියන සංඥාව හැම වෙලේම ඉතේ වැඩෙන්න ඕනේ. හතරවෙනි අවස්ථාව සත්තා රූපස්මින් සාරජ්ජಂತಿ සත්‍ය රූපේ ඇලෙත් ආහාර මුලින් සත්‍ය සූත්‍රයෙන් පෙන්වුවා අපි මේ සත්‍ය ඡන්ද බව රාග බව නන්දි බව තණ්හා බව මේ රූපේ ආරම්භය මේ හිතේ ඇති වෙන බව එතකොට එකයි එතනින් ඉතින්නේ සත්තා රූපස්මින් සාරජ්ජಂತಿ සත්‍ය රූපේ ඇලෙන බවක් ඇලෙන ස්වභාවයක් මේ හිතේ පවතිනවා ඒක තමයි සත්‍ය කියලා කියන්නේ. ඊළඟ අවස්ථාව සාරාගා සංයුජ්ජಂತಿ. පස්වෙනි අවස්ථාවට එතකොට සාරාගා කියලා කියන්නේ එක්වීම. සාරාග වෙනවා කියලා කියන්නේ සංයුජ්ජಂತಿ කියලා කියන්නේ ඇලිලා එක්ව සිටිනවා රූපෙහි. මේ හිතේ හිතේ මානසික ස්වභාවයන් විවරණය කිරීමක් මේ කියන්නේ. ඊළඟ සංයෝගා සංකිලිට්ඨන්ති එහෙම ඉක්මීමෙන් කෙලෙස් වෙනවා. අන්න ඒක දැන් ඔබ දන්නවා. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශක සමග ඉක්මීම තමයි කෙලෙස්ට හේතුව කියලා. එතකොට මේ විමුක්ත හිතකට නිදුණු හිතකට විදර්ශනා යෝගීකට බාහිරව මේ රූප ශබ්ද ගන්ධ වලින් යම් පාලනයකට අසකන දිවනාසී යොමු කරගෙන ඒ ඇතිවෙන ලෞකික වූ සමාධියම තමයි උපකාරී කරගෙන ඒ ධ්‍යාන මට්ටමට ධ්‍යානක් ලෞකික සමාධියක්. ඒ ඉන් ඔබ්බටයි මේ සමාධි වූ සිතකින් උපේක්ෂාවෙන් තමයි නාම රූප වල මෙතෙක් අපේක්ෂාවෙහි පතපතා භව ගමනේ ආපු මේ සත්වයා සංඛාර උපේක්ෂා ඥානයේ මේ මේ නාම රූපේ දැන් අර පංචස්කන්ධ දෙකට අරගෙන තමයි පද දෙකක් අපි ඉදිරියට ගත්තේ. ගන්නේ නාම රූප කියලා. එතකොට ඒ එක්වීමෙන් තමයි කෙලෙසින්නේ. නාම නාමයේ එක්වීමක්, රූප රූපයේ එක්වීමක්, නාම රූපයේ එක්වීමක් කියන ওই අවස්ථාවල අර කෙලෙස 1500 ඒ තෙතමනේ නිසා තමයි ආසරේ නිසා තමයි ඒ ගලා යෑම නිසා තමයි මේ එක්වීම සම්ප්‍රාප්තණයට. මේ සත්‍යයගේ මේවා මම පදේ අවස්ථාවේ ටික ටික අවස්ථාවේ කුලව විස්තර කරන්න බලනවා. තමයි අපිට තේරෙන පරිදි මේ රූප ශබ්ද ගන්ධ ඔබට මුණ ගැහෙනකොට ඇසේ දිවේ කනේ නාසයේ පස්ස වෙනකොට ඇති වෙනවා තස බව චලිත බවක් ඇති වෙනවා අන්නේ චලිත බව සංතරපණය කරන්න තමයි ඒවා දෙන්නේ ඒවා නොදෙනකොට සංతాප බවකටපත් වෙනවා වේදි බවකටපත් වෙලා ඒ රාග බවකින් ඇලෙන බව ඒවා එක පැත්තකින් සම්මුති කතාවේ පංචස්කන්ධය පිනවන පුජ්‍යලයාගේ தත්ත්වය තමයි ඒවා හොයාගෙන සාරාජ්‍ය වෙවි ඉති යන්නේ බව. ඒ වගේම තමයි ඒ ඒ වස්තුවම කාම වස්තුන්ගෙන්ම සිත මුදවාගෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පාලනයකට දීලා මේ ඇසේ කනේ දිවේ නාසයේ සංවරයට තමයි ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ. ඒකට දැන් මේ එක්කාවීම ගැනයි අපි පෙපින්නේ අසයි රූපයයි එක් වෙන තැන හිතක් අත ගන්නවා. එතන අපි චක්කු විඥාන කියනවා. මේ චක්කු විඥානය හට ගන්න තැන ඒ ඒ සිතෙන් ඇති වෙන පස්සවීමේ වින්දනයේ සබදු උපේක්ෂා වශයෙන් එක්කව වීම තමයි මේ සත්‍යයේ තියෙන්නේ. ඒ අනුව තමයි සරාග වීම ඇති වෙන්නේ රූපේට, ශබ්දයට, ගන්ධයට, රසයට. හොඳයි. එතකොට එහෙම එකව එක්කව වීමක්, එකතු වීමක්, සංයෝග වීමක් තියෙනවා. සංකල්පණය වීමකින් සතුට වීමකින් තුච්ච බවකටපත් වෙලා තුක්ති වෙන්න දඟලන ලෝකයාට අද ලෝකයයි කරන්නේ. ඒත් අන්ට උත්තුංග බවටපත් වෙන්න බෑ. මේ උතුම් ධර්මයක් පිළිබඳව තමයි මේ අපි සාකච්ඡා කරන්නේ. උතුම් බවටපත් වෙන්න, ලෝකෝත්තර බවටපත් වෙන්න. එතකොට මේ සත්ත රූපස්මින් නිබ්බින්දන්ති. එතකොට කලකිරීම ස්වභාවයකුත් මේ රූපේම තියෙනවා. අර රාග වී ඇලෙන ස්වභාවය වගේම නිදෙන ස්වභාවයකට කලකිරීම ස්වභාවයකුත් තියෙනවා. හිතලා බලන්න දෙකස් කුණකේ පංචස්කන්ධය ගැන. ඔය කුණකොට මේ ගැන හිතලා බලන්න. මේ පස පච්ච පංචකයකින් ගැහුණු නිසා මේ රූපී බවක් මේ සත්‍යයට තියෙනවා මේ රූපය තුල. ඒ වගේම ආස්වාද බවකුත් තියෙනවා. අනුත් ආස්වාදයට වැඩිතර ආධිනවයක් තියෙනවා රෝගී වෙනකොට. වයසට යනකොට, අමරලි වෙනකොට, අසකන පේන්නේ නැති ඒතනට යනකොට, වස්වයත් ගත වෙනකොට. එතකොට මේ ජරා ජජ්ජල කරදකායක් තමයි ඔබත් මමත් මේ පරිහරණය කරන්නේ. දැන් දන්නම ආයනේ මංජපායනේ. ඇඳමකට වැටෙන මොහොතේ මේ දහමට එකතු වෙන්න බෑ. අද පුළුවන් වයසේ. ඊටමත් සතුට වෙනවා වස්වයස්ගත පින්වත් මෑණි කෙනෙක් මේ ධර්මයේ ශ්‍රවණය කරනවා මෙදිරිටත් පැමිණලා පින්වත් මෞතුමිය පුතුමිය ඔය කාල තුල දැන් මේ වකවානුව තුල තා හොඳ සාමදානයකින් හොඳ සිහියකින් සතියකින් ඉන්න බව පේනවා තාම වටිනවා මේ ධර්ම කොටාසේ මෙන්න මේ දසපදයේ කීපයක් හරි මතකයේ සබාගෙන මේක විතර සම්මාර්ථනය කරන සම්මස්සන ඥාණයට එකතු කරගන්න ඕනේ. ඒක අපි පෙන්වන සත්තා හෝ පස්සේ නිබ්බින්දන්. ඉතින් කලකිරීමකුත් මේ සත්‍ය ස්වභාවය තුල තියෙනවා. මේ සුබ හැටියට ගත්ත සංඥාව මේ විපල්ලාපයක් විය සුබ හැටියට ගත්තේ අසුබ එකක් තමයි තියෙන්නේ සුබ හැටියට අරගෙන එහෙනම් ඒකට තමයි විපල්ලාප කියලා පෙන්නන්නේ අසුබේ අසුබ දෙයක් සුබ හැටියට ගත්ත විපල්ලාසයෙන් තමයි මේ සිත් පවතින්නේ අන්න ඒකෙන් මුදවා ගන්න තමයි මේ මේ නිද්දින් ගති මේ රූපේ කලකිරෙන්න මේකේ යථා ස්වභාවය දකින්නේ ඇත්ත ස්වභාවය ඒ වේදනා සංඥා සංකාර විඥාන දෙයක් ඒ විදිහටම වඩන්න ඊළඟ අවස්ථාව තමයි නිබ්බින්දං විරජ්‍යති. නවය අවස්ථාවේ නිබ්බින්දං විරජ්‍යති. කලකිරීමෙන් නොඇලෙයි. ඇලීමක් ගැන රාගය කියන අපි කියවනේ ඇලෙන්නේ කියලා. ඇලීමෙන් මිදෙන්න දුෂ්කරයි. ඒ කරුණු හතරක් වෙනවා දුෂ්කර කරුණු හතරක මිදීමක් ගැන කියලා. අපේ දේශනාවේ මුල හැඳින්වීම එහෙමයි. එතකොට කලකිරීමකින්මයි නිබ්බිදාවකටපත් වීමකින්මයි මේ ස්කන්ධ පංචකයෙන් සිට නිදී යන්නේ පින්නතුනේ. එතකොට 10 වෙනි අවස්ථාවට එන්න විරාගා විසුද්ධාන්ති. ආ නොවැළීමෙන් විසුද්ධ වෙයි. හොඳයි. ඕම් ඔය දස පදය විදර්ශනා යෝගීන් සඳහා මේ පංචස්කන්ධයේ සිත මුදවා ගැනීමට ඒ උපකාර වෙන ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් සමාධිමත්මකට මේ දස පදේ වඩනකොට ලෞකික වශයෙන් අර ලෝභයේ ද්වේෂයේ මෝහයේ මුල් කොට දසකුසල් වලින් ජීවිතය ගත කරන තැනින් සිත මිදෙනවා. ඒ ඒ සනසීමම මගිද. මේ ලැබුණා ජීවිතය හොඳ අධ්‍යාපනයක් ලැබලා අපි මේ බෞද්ධ සංස්කෘතියකින් සભ્યත්වයකින් හැඩගැන්විලා සකස් වෙලා තවදුරටත් අපි මේ විදිහේ දේශනාවන් ශ්‍රවණය කිරීමෙන් මේ ජීවිත හදා ගන්නවා මෙලොව වශයෙන්ම සංසිඳීමකටපත් වීම. සංසිඳවා ගන්න බැරි බැරි ස්වභාවය ඇති කරුණ. දුෂ්කරයි කියලා පෙන්වන රාගය, ද්වේෂය, මෝහය, තණ්හාව සංසිඳවා ගන්න. සංසිඳවා ගන්න මේ කරුණු හතර පරතරටම ශේෂයක්වත් ඉතිරි නැතිව සංසිඳීමකට සමිතභාවයකට සමිතාරී කියලා කියනවා මහරහතුතුමාණන් වහන්සේ හඳුන්වන තැනක් තිබෙනවා. ඒ පිරිසිඳ පරිඥාග තත්ත්වයෙන් මේ ධම් ස්වභාවයන් හඳුනා ගැනීම පංචස්කන්ධය මහරහතුතුමාණන් වහන්සේගේ தත්ත්වය ඒ தත්ත්වයෙන්ටපත් වෙන්න තමයි මේ ගමන් මඟ ඒ පළවෙනි පීවරට තමයි මේ විදිහේ මේ පින්තුන් ධර්මයක් ශ්‍රවණය කරන්නේ ඒ ලැබෙන ප්‍රතිඵලය තමයි මේ පංචස්කන්ධයෙන් සිට අර සක්කාය දිට්ඨි විදිකිච්ඡා සීලබ්බස පරාමාස කියන සීල සංයෝජනියෝ අර දිත්තාසවේලු දිට්ඨි අනුසේ එතනින් මිදෙනවා සෝවාන් උතුමාගේ தත්ත්වය ඉතින් ඒ සෝවාන් සතරදාගාමී අනාගාමී රහත්තුමන්ගේ தত্ত্ব ස්වභාව විස්තර කරන්න පැහැදිලි කරන්න මේ අවස්ථාව නෙමෙයි කෙටියෙන් මම මේ කියන්නේ මේ විදිහේ මේ සංසිඳීමට දුෂ්කරයි. නමුත් බැරි නෑ. මේ හිතට ගත්තොත් රාගය සංසිඳවාගෙන සාන්ත වෙන්න ගෙවෙන්න පුළුවන්. හිත මේ හිතෙන් වා ගන්න පුළුවන්. ද්වේෂයෙන් දුෂ්ට වෙච්ච හිත ද්වේෂයෙන් සංසිඳවා ගන්න පුළුවන් සැනසෙන්න පුළුවන්. මෝහයේ මුලා වූ මුරන්දු හිත සීලය කරගන්න පුළුවන්. තෘෂ්ණාවෙන් බරිත වෙලා මේ සසරත කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වලින් සංසාරයටම අහුවෙච්ච කෙනෙක් වෙලා සසර ඕගේට අහුවෙච්ච යොමුවෙච්ච කෙනෙක් වෙලා අපමණ තෘෂ්ණාවකින් දුකට දුන්නසටපත් වෙච්ච ඔබ ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් වලක් උරුම කරගත් ඔබ යම් පමණකින් මේ පද හතරෙන් කියවෙන ධර්මතා ස්වභාවය ක්ලේශ හැටියට සලකාගෙන ක්ලේශයන්ගෙන් සිත මුදවා ගැනීමට යම් උපාය මාර්ගයක් විදිහට මේ අද දේශනාව අනුශාසනාව ඔබට පිහිට වේවා කියලා අපි සිහිපත් කරනවා. සාදු සාදු සාදු. අපි දැන් දිව්‍යන්ත පිළිපැමිණීම සඳහා මාත් එක්ක උස්සඩින් මේ ගාථාව කියන්න ඕනේ. ආකාශත්තාච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මම් පරන්ති හොඳයි මේ බඳු ධර්ම දේශනාවක් සඳහා මතක් කරපු විදිහට බරපතල දරලා ලෝකයාටම බණ පදයක් ධර්ම දේශනාව ශ්‍රවණය කරන් දීවකාශ සලසා ගැනීම මහා උදාර උලාර පුණ්‍ය කර්මයක්. මේ පින්වතුන්ගේ නම් සඳහන් කළ සිළුම ලේඥාතීන්ට මේ පරලෝකීය පින්වතුන්ට විනිතින සියතින් කරගත් පිනක් හා සමානව අනුමෝදන් වීමෙන් සුගති භවයක දිව්‍ය භවයක උපත ජාතිය පිණිස මනෝමෝදම් වෙත්වා කියලා එක්කාගෙන මේ මේ අනුමෝදන් කිරීමේ කාතාව උස්සලින් සජ්ජායනා කරමු ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු දේශනාව ප්‍රවතුණු දේශකයන් වහන්සේ මුත්‍යාගම ලිඳදර සිරිවිමල විසුද්ධාරාමාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද සද්ධර්ම විශාරද දහම් සරසවි කතිකාචාර්ය ඉලන්දගස්සවි සීල විසුද්ධි ස්වාමීන්ද්‍රයන් වහන්සේ මහන්සේට පිවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිරුත් නිරෝගී සුවය ජීවිතයේ සමුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා සාදුකාරය පවත්වා आशीर्वाद प्रार्थना कर